සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛ සුඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ හෝති චක්කුදෝ යෝච සම්බදදෝ හෝති යෝ දදාති උපස්සයං අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති තී ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ වාසනාවන්ත බෞද්ධ පින්නතුනි පින්නතියනි මේ හැම දිනාම දැන් සෝදානම් වෙන්නේ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් දෙවියන් බඹුන් මරුන් නික්ම වූ තථාගතයන් වහන්සේගේ පන්සාලිස් වසක් මුළුල්ලේ කළ දේශනාවේ එහෙම නැත්නම් තෙවලා දහමේ ත්‍රිපිටකයේ අඩංගු වන සූත්‍ර පිටකයට අයත් ධාතා ධර්මයක් හිංගද සූත්‍රය මාතෘකාවක් හැටියට ඉදිරිපත් කරගෙන අපේ සම්බුද්ධ ශාසනය උගන්වනු ලබන ගරුක වූ අටමහා කුසල් වලට අන්තර්ගත වන සුවිශේෂී වූ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නටයි ධර්ම ශ්‍රවණේ කරන්නටයි මේ හැම දිනාම දැන් සැදී පැහැදී සූදානම්ව සිටින්නේ. පින්තුනි ලෝත්‍රා අබ්ද්‍රජානන් වහන්සේ දේශනා කොට වදාරනව මේ ධර්මය අපේ ජීවිතවලට ඉතාමත් වැඩදායි එවාගේම අපේ ජීවිතවලට මෙලෝ වශයෙන් නෙවෙයි පරලෝ වශයෙන්ොත් විශාල රැකවරණයක් ආරක්ෂණයක් සපයනවා කියන එක. ඒ අනුව ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ චත්තං මහන්තං විය වස්ස කාලේ කියන ඒ බුද්ධ දේශනාවට අනුව අපිට වර්ෂා කාලයේදී එයින් නොතෙමී සිටින්නටත් ඒ වගේම අවුරශ්මියෙන් වන පීඩාවලින් මිදෙන්නටත් අපිට ඡත්‍රයේවත් උඩය මහත් උපකාරවන්නේ යම්සේද එපරිද්දෙන් මේ සංසාරගත සත්වයාගේ නොයෙකුත් කෙලෙස් ගින්න ගින්නට වගේම කෙලෙස් නැමැති වර්ෂාවෙන් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නට හේතු භූත වෙන නිසා අපිට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි ධර්මයේ තරම් ආරක්ෂාවක් තවත් නැහැ කියන එක ඒ තුලින් පැහැදිලි වෙනවා මේ හැම දිනාම මේ ධර්මය දේශනා පවත්වන ධර්ම ශ්‍රවණේ කරලා හොඳට හුරු පුරුදු පිරිසක්. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි එක් අවස්ථාවකදී උන්වහන්සේ හමුවට පැමිණෙන දෙවියෙකු මුල් කරගෙන මෙම කිංදද සූත්‍රය අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ පංච බුද්ධ කෘත්‍යයේවත් උන්වහන්සේගේ දවස ගත කළේ බොහොම නිසි කලමනාකාරීත්වයෙන් කාල කලමනාකාරීත්වයෙන් ඒ අනුව පෙරබත් කිස පසුබත් කිස පෙර යම් කිස මැදි යම් කිස හා පැසළු යම් කිස කියලා මේ දෛනික ජීවිතයේ අවස්ථා පහකට බෙදාගෙන එන් උන්වහන්සේ මැදි යම් කිස හෙවත් මධ්‍යම යාමය හොදෙක්ම වෙන් කරලා තිබුණේ දෙවියන් හා බඹුන් තමන් වහන්සේගෙන් යම් යම් ප්‍රශ්න ගැටලු අසා දැනගන්නට පැමිණෙන නිසා දෙවියන් හා බ්‍රහ්මයන් වෙනුවෙන් වෙන් කරලා තිබුණා. මෙන්න මේ මැදියම් රැයක එක්තරා දවසක ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන එක් දේවතාවෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා කිංගදෝ බලදෝ හෝති ස්වාමීනි කුමක් දුන්නොත්ද අපිට ශක්ති හේවත් බලය ලැබෙන්නේ. ඒ වගේම කිං දදෝ සුඛදෝ හෝති මොනව දුන්නොත්ද අපිට සුවය සැපය ලැබෙන්නේ. ඒ වගේම කිං දදෝ හෝති වන්නදෝ අපිට වර්ණ සම්පත්තිය පැහැය ලැබෙන්නේ කුමක් දුන්නොත්ද ඒ වගේම කිං දදෝ හෝති චක්කුදෝ අපිට චක්ෂුසය හෙවත් නොනැස බුද්ධිය කියන එක අපිට ලැබෙන්නේ මොනවා දුන්නොත්ද කියලා ප්‍රශ්න වගේක් බුදුරජාණන් වහන්සේට යොමු කළා. මෙන්න මේ වෙලාවේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ දෙවියන්ට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු හැටියට උන්වහන්සේ පැහැදිලි කරනවා අන්නදෝ බලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ යානදෝ සුඛදෝ හෝති දීපදෝ හෝති චක්කුදෝ යෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන් අමතං දදෝච සෝ හෝති මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර දෙවියන්ට පිළිතුරු දෙනවා ඒ දෙවියන් යොමු කළ පළමු ප්‍රශ්නය තමයි බලය ලැබෙන්නේ කුමක් දුන්නොත්ද කියන එක. ඒට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි දේවතාවනි මිනිසෙකුට ශක්තිය බලය ලැබෙන්න නම් අන්න දෝ බලදෝ හෝති. ආහාර ලබා දෙන්නට ඕන. ඊළඟට වර්ණ සම්පත්තිය ලැබෙන්නේ කුමක් දුන්නොත්ද කියලා කළ ප්‍රශ්නයට උන්වහන්සේ පිළිතුරු දෙනවා වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර පූජා කිරීම තුළින් තමයි අපිට වර්ණ සම්පත්තිය ලැබෙන්නේ. සැප සම්පත් ලැබෙන්නේ කුමක් දුන්නොත්ද කියලා කළ ප්‍රශ්නයට පිළිතුර තමයි යාන දෝසුක දෝ හෝති. අපිට යන්නෙන්න ගමන් පහසුව සලසාලන්නට හේතු වන යම් යාන හේවත් අපි කියනවා යාන වාහන මෙන්න මේවා පිදීමෙන් දීමෙන් තමයි අපිට සැප ලැබෙන්නේ ඊළඟට චක්ෂුසේ හේවත් නුවණැස බුද්ධිය ලැබෙන්නේ කුමක් දුන්නොත්ද කියලා ප්‍රශ්නයට බුදුහාමුදුරුව පිළිතුරු දුන්නා දීපදෝ හෝති චක්කුදෝ අපිට චක්ෂුසය නොනස ලැබෙන්නේ දීපදෝ හෝති ආලෝකය පූජා කිරීමෙන් කියලා. ඒ දෙවියන් කළ ප්‍රශ්න වලට තවත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු එකතු කරනවා යමෙකුට පුළුවන් නම් ඉන්න වාසස්ථානයක් යෝච සබ්බ දදෝ හෝති යෝ දදාති පස්සයන් යමෙකුට ඉන්න වාසස්ථානයක් ගෙයක් එහෙම නැත්නම් නිවසක් හදලා දෙන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ තැනත්තා සබ්බ දදෝ හෝති සියල්ල දුන්නා වගේ වෙනවා කියලා. ඒ වගේම අමතං දදෝචසෝ හෝති යෝ ධම්ම මනුසාසති. යමෙක් යමෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩකඩ ලබා දෙනවනම් ඒක හරියට අමතං දදෝච අමෘතය දුන්නා වගේ කියලා. එhmenan පින්නතුනි ඔබ සියලු දෙනාම සතුටු වෙන්නට ඕන අද දවසේ අපි මේ සිදු කරනු ලබන්නේ ඒ උතුම් පින්කම සියලු දෙනාටම අමෘතය ලබා දීම ධම්මෝ සද සමං නත්ති ඒතං පිවත බික්ඛවෝ මහණෙනි ධර්මයේ තරං සත්වයාගේ සංසාරගත දිවියේ කායික මානසිකව ඇතිවෙන විවිධ ව්‍යාධීන් සඳහා ආබාධ සඳහා ධර්මයේ තරං තවත් ඖෂධයක් ඔසුවක් නැහැ කියලා උන්වහන්සේ දේශනා කරන අය පානය කරන්න. ඒ අනුව පින්නතුනි ලෝතර අබ්දුරජාණන් වහන්සේගේ මේ උතුම් නිර්මල දහම විශ්වීය දහම එය මේ අවස්ථාවට සම්බන්ධ වන අපි හැම දිනාටම එවාගෙම මේ ලංකා වාසී සියලු දෙනාටම සමස්ත වශයෙන් මුළු මහත් ලෝක වාසී සියලු දෙනාටම පොදු සාධාරණ විශ්ව සාධාරණ ජීවන දර්ශනයක් උන්වහන්සේගේ දේශනාව ਸਰවකාලීන අගයකින් යුක්තයි. වර එක ඔබ අහලා තිබෙන කාරණයක් මම ඉස්මතු කරන්නේ පිනතුනි බුදුරජාණන් වහන්සේගේ දහම එහෙම නැත්නම් අපි කියනවා ආගමික ලක්ෂණට වඩා වලට වඩා විද්‍යාත්මක විද්‍යාත්මක හා දාර්ශනික ක්‍රමවේදයක් කියන එකක්. දැන් ආගම් කියලා හඳුන්වනකොට අපි ඒ තුළ අන්දානුකරණය දෙවියන් කෙරෙහි විශ්වාසය ගැලවුම් කාර්යයක් ගැන කියන ඉගැන්වීමක් තුළ භක්තිවන්තයා තුළ ඇති වෙන්නේ අර ශ්‍රද්ධාව නෙවෙයි බිය පක්ෂපාතිත්වය. එනමුත් මේ ආගමික සංකල්ප වලින් ගහන නොවන මේ බෞද්ධ දර්ශනය බුදුදහම ආගමික ලක්ෂණ වලින් බැහැර වෙලා අපිව ගලවා ගන්න දෙවියන් වහන්සේ කෙනෙක් ගැන එහි උගන්වන්නේ නැහැ. ඒ වගේම මේ දර්ශනයේ තුල භක්තිවන්තයෝ නෙවෙයි ඉන්නේ ශ්‍රද්ධාවන්තයෝ. භක්තිය තුල තියෙන්නේ අන්දානුකරණයෙහිවත් කරුණ පිළිබඳ හරියටි අවබෝධයක් නොමැතිව ක්‍රියා කිරීම. එනමුත් සදැහැති කිව්වහම ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණත් එක්ක බුදුදහම තුල ඉන්නේ සදැහැති කරුණාකාරණා අවබෝධ කරගත්ත පිරිසක්. එහෙමනම් නොයෙකුත් දේවාල එවාගෙම කෝවිල් පල්ලි වගේ දේවයන් කේන්ද්‍ර කරගෙන යම් යම් ඉගැන්වීම් කටයුතු සිදු කරන ආගමක් හැටියට ගත්තොත් බුදුදහමෙන් පරිබාහිර වූ අපි දන්න මේ ඉතිහාසයේ වසර 2500 ගණනකට උඩදී ඉන්දියානු සමාජයේ පහළ වෙච්ච මව්පියන් දෙදෙනෙකුට දා උපන් දරුවෙක් හැටියට සාරා සංකේ කල්පලක්ෂ්‍යයක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පාරමී උපපාරමී පරමර්ථ වශයෙන් ඒ ධර්මයන් ප්‍රගුණ කරමින් මේ ලෝකයට පහළ වුණු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය දරුවෙකු විසින් අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ දර්ශනය. එතකොට මේ තුල තිබෙන්නේ තම තමන් පච්චත්තං වේදිතබ්බෝ තම තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න ගැනීම. ඒ වගේම ඒ ධහම පිළිපදින ඒ ධහම ජීවිතයට ප්‍රායෝගිකව සම් එකතු කරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒ මඟ ගමන් කිරීම හෝ නොකිරීම අනුගාමිකයන් හැටියට අපි හැමදිනාම සතු කාර්යයක්. එනමුත් ආගම් තුල දෙවියන් ගලවා ගැනීමට එන ඒ විශ්වාසය අප තුල නැහැ. අපේ ගැලවුම් කාර්යය අපි අපිමයි. අත්තාන මේව පටමං. තමාට එහෙම නැත්නම් පුද්ගලයාට තම බලපරාක්‍රමයේ තුල එහෙම නැත්නම් පුද්ගලයාට ඒ ශක්්‍යතාවය හැකියාව අනුව ඒ සසර ගමන දීර්ඝ කර ගැනීම හෝ කෙටි කර ගැනීම තමන්ගේ පිරිසිදු බව හෝ අපිරිසිදු බව ඇති කර ගැනීම පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා සොද්දි අසොද්දි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝදේ ඒ පිරිසිදු බව හෝ අපිරිසිදු බව තියෙන්නේ අපි අපාතේමයි තව කෙනෙකුට තව කෙනෙක් පිරිසිදු කළ නොහැක එහෙනම් මේ සංසාර ගමනේ ඔබ අප මේ දහම ජීවිතයට සම්බන්ධ කරගෙන මෙලවදීම ඒ අවබෝධ කරගන්නට උත්සාහ කිරීම තමයි ඔබ අප මේ ලැබූ මනුස්ස ජීවිතයට යම් වටිනාකම එකතු කළා වෙන්නේ. බොහෝ දෙනෙක් හිතනවා උන්වහන්සේගේ මේ ආධ්‍යාත්මික සෝය අපිට පරලොවය එහෙම නැත්නම් මිය ගියාට පස්සේ ඊළඟ භවයකදී ලැබෙන දෙයක් කියලා. වෙනතුනේ ඒක අපේ සමහර විට අනුවන අදහසක්. බුදුරජාණන් වහන්සේ දවස සෝවාන් සකු르දාගාමි අනාගාමි ආදී ඒ උසස් මාර්ගඵල ලැබපු ගිහි පැවිදි ශ්‍රාවක සංඝ කියන මේ දෙපිරිසම හිටියා. මහා රහත් ත්වයට පත්වෙච්ච උත්මේ වැඩ හිටියා. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා නිවන සාක්ෂාත් කරගත්ත සම්මා සම්බුද්ධත්වයට පත් වුණු මේ උත්මයාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියා. එහෙනම් ඒක උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරගත්තේ මෙලොවදීමයි. එහෙමනම් මේ ධහම අපිට පරලොව මරණින් පසු ලැබෙන දෙයකට වඩා ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ තම තමන්ගේ ඒ උත්සාහය අනුව ඒ ධහමේ ගමන් කරන ආකාරය අනුව ළඟා කරගත යුතු ශ්‍රේෂ්ඨ වූ මඟක් කියන එක ඔබ හැමදෙනාම කල්පනාවට ගන්නට ඕන. ඒ නිසා මේ ආත්ම භාවයේ තුලදීම අපිට පුළුවන් නම් සියලු පව් සියලු කෙලෙස් ප්‍රේණ කර ගැනීමෙන් ඒ ලබන උතුම් නිවන සාක්ෂාත් කරගන්නට එහෙම නැත්නම් යම් බුදුවරයෙක්ගේ ශාසනයේදී හෝ ධර්මයක් ශ්‍රවණය කරලා ඒ උතුම් මාර්ගයට අවතීර්ණ වෙන්නට යන ගමනේදී අපේ පියවරෙන් පියවර භවයෙන් භවයට අප තුල තිබෙන මේ කෙලෙස් සහගත චිත්තසංතානිය ඇති වෙන නොයෙකුත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ඒ දස සංයෝජන ධර්ම වගේම ඒ පංච නීවරණ ධර්මාදී කොට ඇති කෙලෙස් යටපත් කරගන්නට ඒ වගේම අලෝභ අදෝ සමෝහ ආදී කුසල චෛතසික මුදුන්පත් කරගන්නට උත්සාහ කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ ඒ නිසා විශේෂයෙන් පින්නතුනි අද ඔබට මේ වේලාව තුළ මා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන කාරණා ටික පළමුව සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ කිං දද සූත්‍රයේදී කිං දද මේකේ අදහස තමයි කුමක් දුන්නොත්ද කියන එක. කිං දද සූත්‍රය කියලා ඒ නිසාම මේ සූත්‍රය හඳුන්වනවා. ඉතින් අර දෙවියන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසුවේ කුමක් දුන්නොත්ද ස්වාමීනි බලය ලැබෙන්නේ දැන් බලන්න ඔබ අප හැමදෙනාම මේ මනුස්ස ජීවිත ගත කරනකොට මිනිසෙක් වෙලා උත්පත්ති ලැබුවොත් අපි හැමදෙනාටම කායික ශක්තිය බලය කියන එක වැදගත් වෙනවා. ඊට හේතුව අපිට දෙපයින් නැගී හිටලා අපේ දැස දැසින් දැකලා දැතින් ස්පර්ශ කරන යම් කාර්යයක නිරත වෙන්නට අපිට නැගිටින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කායික ශක්තිය අපිට දෙපා වලට ධෛර්යය ලැබෙන්නේ බලය කියන්නේ. ශක්තියෙන්. ඉතින් මිනිසෙක් වෙලා උත්පත්ති ලැබූ කෙනෙකුට මේ ශක්තිය බලය නැති වුණොත් මොකද වෙන්නේ? අපි කියනවා සමහරට උපතින්ම මහා නිදන්ගත රෝගල තුලින් පෙළෙන නැගිට ගන්නට බැරි ජීවිත අපි දකිනවා. එතකොට මේ ජීවිත පූර්ණ ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. මේ මිනිස් ජීවිත අඩක් භාගයක්. ඒක භාග මිනිස් ජීවිත තියෙනවා මේ සමාජයේ. ඒ වගේම මේ සමාජයේ අපි දකිනවා මනුෂ්‍ය රූපේන මෘගාස්චරන්ති කියන හැටියට මනුෂ්‍ය රූපේ තිබුණත් හැසිරීම ක්‍රියාකලාපي ඔහුගේ ඒ අනුව ඔහුව මුර්ගෙක් එහෙම නැත්නම් සිව්පාසතෙක් වගේ කියලා කියනවා. ඉතින් ඒ කොහොම වුණත් එහෙම හැසිරෙන්නටත් මිනිස්සෙකුට ශක්තිය බලය ඕනේ. අපිට පින්දහම් කරන්න, ඒ කටයුතු වල නිරත වෙන්න, දානය පූජා කරන්න, එවාගෙම සීලයක් ආරක්ෂා කරගන්න භාවනාවක් වඩන්න වන්දනා ගමනක් යන්න මේ හැම දෙයකටම අපිට නැගිටලා යන්න හැකියාව ශක්තිය තියෙනවා. එතකොට මේ ශක්තිය අපිට ලැබෙන්නේ මොනවෙන්ද කියලා තමයි අර දෙවියන් ප්‍රශ්න කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙන්නේ අන්නදෝ බලදෝ හෝති. මේ ආහාරය මත තමයි අපිට බලය ශක්තිය ලැබෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සාමණේර බණ දහම් පොත කියන අපේ පොන්චි සාමණේර ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන පොතක් තිබෙනවා. ඒකේ තියෙනවා සාමණේර ප්‍රශ්නය කියලා. ප්‍රශ්න 10ක්. ඒකේ පළවෙනි ප්‍රශ්නය තමයි ඒක නාමකින් එක නම් කිම එක නම් කුමක්ද සබ්බේ සත්තා ආහාරට්ටිතිකා සියලු සත්වයෝ ආහාරය මත යැපෙනවා කියන කාරණය. එහෙමනම් පින්නතුනි ආහාර නොගෙන සාමාන්‍ය ජීවිතේ අපිට ගත කරන්නට පුළුවන් වෙන්නේ දවස් 7ක් වගේ එහෙම නැත්නම් සතියකට වැඩිය ජීවත් වෙන්නට බෑ කියනවා ආහාරයක් නැතුව. එහෙම වෙනකොට ඒ තැනත්තා රෝගියෙක් බවට පත් වෙලා ජීවිතේ මහා අනතුරක් ගෙන දෙන්නට පුළුවන්. දැන් කුසගින්න කියන එක අපිට දුකක්. ඒ වගේම කුස පෙරුණාම ඒක සැපයක්. ඒ සැපය වැඩි වෙන තරමට අපි කියනවා දැන් බඩ පිරුණ වැඩි, නිදිමත ගතිය වැඩි නේද? යම් යම් වැඩ අපි පසු දානවා. පසුවට කල් තබනවා. උදේ වැඩි, සවස වැඩි ඔය ආදි වශයෙන්. දැන් ආහාර ගැනීම නිසා අපේ පුද්ගල ශරීරයේ මහා ශක්තියක්, බලයක්, සුවයක්, සැපයක් ලැබෙනවා. ඒ සැපය අපිට වඩාත් වැදගත් වෙනවා අපේ සියලු දෛනික ජීවිතේ මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට. එහෙනම් අපේ ආහාර පූජා කරන්නට ඕනේ. එහෙම නැත්නම් දන් දෙන්නට ඕනේ කියන එක මේක කියන්නේ. දන් දෙන්නට ඕනේ. එතකොට අපි සසරේදී විශේෂයෙන් මේ සදැහැති ඔබ හැමදෙනාම සංසාරයේ බොහෝ දානමාන ආදී පින්කම් සිදු කරපු පිරිස දන් දීලා තිබෙනවා. ඒ දුන්න නිසා ඔබට දෙපයින් නැගී හිටලා මේ සියලු කාර්යයන් වල නිරත වන්නට අවශ්‍ය ශක්තිය මේ භවය තුලදී ලැබුණා. ඉතින් ආහාර ලබා දීම මහා ආනිසංසදායක පින්කමක්. අර දුන් දේ සැප පිණිස පවතිනවා. දෙන්නම් ඵල සුඛං හෝති කියලා දේශනාවේ සඳහන් කරනවා. කෙනෙකුට ආහාර ටිකක් දීලා කුසගින්න නිවීම. සසරේදී ඔබ අහලා තියෙන අර ලෝසක හාමුදුරුවෝ උන්වහන්සේට අර පසේ බුදුරජාණන් වහන්සේ නමකට පිදු දානේ නැවත වතාවක් ඒ පාත්‍රයෙන් ගත්ත නිසා ඒ අනුරූප විපාක වශයෙන් පූර්වාපරව භවෙන් භවයට ගමන් කරලා උන්වහන්සේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන උන්වහන්සේට සමහරට පින්ඩපාතේ වැඩියක් දානේ නොලැබුණු බව ඔබ අහලා තියෙනවා. ඒ වගේම ඔබ අහලා ඇති වරක බුදුරජාණන් වහන්සේ සදහම් චාරිකාවේ නිරත වෙන විට අර පිරිස අතරේ සීවලි මහරහතන් වහන්සේ ගමනට එකතු වෙලාද කියලා ආපස්සට හැරලා බැලුවයි කියන එක. ඒ තුලින් උන්වහන්සේ අපේක්ෂා කළේ සීවලි මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතර අගතනතුරු දරු මහරහතන් වහන්සේ. උන්වහන්සේ වඩින යම් තැනකද අර කියන අපි ගෙරදොරග වාලුකා කාන්තාරයක වැඩියත් උන්වහන්සේට ඒ ආහාර වලින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ විදිහට බලනකොට මේ ආහාර දෙන එක දාණය දෙන එකදී අපි දෙන්නට ඕනේ යමෙකුට බොහොම ශ්‍රද්ධාව ගෞරවයේ පෙරදරි කරගෙන දාන ප්‍රතිත්ති ඉඳගෙන දැන් අපි මෙහෙම දෙයක් කියනවා ඇතැම් ජීවිත ගත්තම මේ ආත්මේ ගිහි පැවිදි වෙන්නට පුළුවන් ඇතැම් අයට බොහෝ දේවල් ලැබිලා තියෙනවා කියන්නේ භෞතික මේ වශයෙන් අපි ගත්තොත් ගේ දොර ඉඩකඩම් යාන වාහන මහ මන්දිර මිල මුදල් වස්තු සම්භාරයේ කිසිම දෙයක අඩුපාඩුවක් නැතුව ලැබිලා තියෙනවා. හැබැයි ඒ අයගේ ගත කරන මෙලව ජීවිත සමහර විට හරියට අර මච්චරිය පෝසී සිටවරු වගේ ඉංග්‍රීසි සිටවරුන්ගේ චරිත අපිට මතක් කර දෙනවා. ඒ අය පරිභෝජනය කරන්නේ නැහැ, කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. ඒ වගේම අපි අර සිංහල ව්‍යවහාරයේ යොදනවානේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කියලා කන ගුණාට දෙන්නෙත් නැහැ. ඒ වගේ තමන් පරිහරණය කරන්නෙත් නැහැ. තව එකකු පරිහරණය කරලා සතුටු වෙන්නත් බැහැ අය. ඕකට කියනවා මහත් ඵල හා මහානිසංස කියලා. මහත් ඵල ලැබිලා තියෙනවා. හැබැයි ඒ ලැබිච්ච දේවල් පරිභෝජනය කරන්නට පිනක් වාසනාවක් නැහැ. ඒවා රැස් කරගෙන ගොඩ ගහගෙන ඒවට ආශාවෙන් ඉන්නවා. ඒවා ලැබුණේ අපිට පරිභෝජනය කරන්න. ඒකටත් අපිට වාසනාව තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ පිරිස මේ සමාජය තුල ඉන්නවා අඩු වැඩි වශයෙන්. දීලා තිබෙනවා දුන්නට ලැබුණා ලැබුණට ඒවා භුක්ති විඳින්නට වාසනාව නැහැ. හොඳට අඳින්නේ නැහැ. නේද? හොඳට ජීවිතයට අවශ්‍ය ආහාර ටික ගන්නෙ නැහැ. ඉතුරු කරනවා. ඉතින් මේ පිළිබඳ විවිධ කතා පුවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුණත් කාල වේලාව ගන්නෙ නැහැ ඒවා මතක් කරන්නට. ඉතින් පින්නතුනේ අපි යමක් දෙන්නට ඕනේ දාන ප්‍රතිත්පේ ඉඳගෙන. කියන්නේ අපි පරිභෝජනය කරනවටත් වඩා දුගියෙකුට, මගියෙකුට, යාචකයෙකුට දෙනවටත් වඩා බොහොම ශ්‍රද්ධාව ගෞරවයෙන් අපි දන් දෙන්නට ඕනේ. අපේ දැන් අපේ දැනට දශක 4කට 3කට උඩදී අපේ සමාජයේ අපේ වැඩේ හිටිය අම්මලා අදටත් ඒක බොහොම උසස් කොට තමයි දානේ ටික පූජා කරන්නේ. ආහාර ටික බුද්ධ පූජාවට කිසිම දෙයක් ඉඳුල් කරන්නේ නැහැ. අගසස් දාණය දෙනවා කියලා කියනවා. කියන්නේ ගන්නේ දාන්නේවල මුල්ම කොටස සමහරට යොදා ගන්න. නොඉඳුල්. සමහරට ලුණු ටිකක් බලන්නේ නැහැ. සමහරට නොයිකුත් විදිහට අර කෙස්ර දක්වත් නොවැටෙන්නට පිළිවෙල ඇතිව පිරිසිදු ක්‍රමින් යුක්තව තමයි ඒක පිළියෙල කරන්නේ. ඕනේ. ඊළඟට අපි කියනවා ඒ අයට දාන ප්‍රතිප්‍රේඳගෙන දෙනවා කියලා. දාන සහායක කියලා තව පිරිසකුත් ඉන්නවා. ඒ අය දන් දෙනකොට තමන් පරිභෝජනය කරනවා වගේ තමන්ගේ යාළු ඥාති හිත මිත්‍රයෝ තමන්ගේ නිවෙස් වලට ආපුවාම සලකන්නේ ඒ වගේ. ඒ වගේම දාන දාස කියලා ඉන්නවා තව පිරිසක්. ඒ අය අර තමන් පරිභෝජනය කරනවටත් වඩා පහත් විදියට එහෙම නැත්නම් ඒ තියෙන දේක් සමහරට ඉඳුල් වෙන්නටත් පුළුවන්. ඒ වගේම අනිකුත් භෝජන පිළියෙල කරනවා වගේ නොයිකොත් රසමස් වලින් නොවෙන්නට පුළුවන්. ඔය තියෙන දෙයක් දෙනවා. අන්න ඒ වගේ ඒ අයට කියනවා දාන දාස කියලා. එහෙනම් අපි දාන ප්‍රතිත්ථේ ඉඳගෙන අපි ආහාර පාන පුදන්නට ඕන දෙන්නට ඕන එහෙම දුන්නොත් අපිට ඒ තුලින් මහා ආනිසංස ළඟා කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් එහෙමනම් අපි මිනිස්සෙක් වෙලා ඉපදුනොත් මිනිස් ජීවිතයකට අවශ්‍ය බලයේ ශක්තිය ලැබෙන්නේ අපි ආහාර පූජා කළොත් සසරේදී ආහාර අපි පූජා කරලා තිබෙනවා. දන් දීලා තිබෙනවා. මේ භවයටත් ඔබ ඒවා පාරමී ධර්මයන් හැටියට රැගෙනමින් අදටත් ඔබ දානමාන ආදී පූජා කරනවා. ඊළඟට බලන්න බුදුහාමුදුර අගය කරනවා අර දෙවියන් අහනවා කින්දදෝ හෝති වන්නදෝ කුමක් දුන්නොත්ද ස්වාමීනි මේ වර්ණය ලැබෙන්නේ කියලා අහනවා. දැන් බලන්න වර්ණය කියලා කියනකොට මිනිස්සෙක් වෙලා ඉපදුනොත් ඒ මිනිස්යාගේ බාහිර වර්ණ සම්පත්තිය කියන එක. පැහැය කියන එකත් වැදගත් වෙනවා. දැන් ඕනෑම කෙනෙක් දිහා බලන අපි මේ පුද්ගලයා ප්‍රිය අප්‍රිය කියලා ඒ විදිහට යම් වටිනාකමක් ආරෝපණය කරන්නේ පවා බාහිර පෙනුම නිසා. ඒ වර්ණය කියන එක වැදගත් වෙනවා. වර්ණ සම්පත්තිය. එතකොට මේ වර්ණ සම්පත්තිය රඳා පවතින්නේ අපිට ලැබෙන්නේ අපි සසරෙදී වස්ත්‍ර පූජා කරලා තිබුණොත් කියනවා. දැන් වස්ත්‍ර පූජා කිරීම ගැන ඔබ දන්නෝ ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේට යම් යම් වටිනා සලුපිලි ආස්තරණ වස්ත්‍ර පූජා කළා. එක් අවස්ථාවකදී අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් මහා ප්‍රජාපති ගෞතමිය තමන්ගේම දෑතින් සලුවක් කියන බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ගේ වැදූ නෙවෙයි හැදූ කිරි දීලා පෝෂණය කරපු බුදු පුතාට පූජා කරන්න ඕන කියලා බොහොම ශ්‍රද්ධාවෙන් ගිනිනවා. ඒ වටිනා සලුවක් පූජා කරපු අවස්ථාව. මම ඒක දිග දීර්ඝව යමක් සිහිපත් කරන්නේ සම්බන්ධව. එතකොට මේ ලැබෙන ආනිසංශය මහත් ඵල මහානිසංශ කරලා දෙන්නට උන්වහන්සේ දේශනා කරන ගෞතමිය මේක සංගේදෙහි මහා සංඝරත්නයට පූජා කරන්න. මොකද මට විතරක් පූජා කරොත් ඒක පෞද්ගලික පූජාවක්. ඔබට පින් වැඩි කරගන්න නම් මහා සංඝරත්නයට පූජා කරනවා. ඊළඟට තවත් අවස්ථාවන් වලදී බුදුරජාන් වහන්සේට මේ වටිනා සලුපිලි පූජා කරපු කතාව ඔබ දන්නවා. එහෙනම් අපිට මේ සසරේදී වර්ණ සම්පත්තියේවත් මිනිසෙක් වෙලා ඉපදුනොත් මිනිසෙකුට අවශ්‍ය කරන මේ පැහැය කියන එක ලැබෙන්නේ අපි වස්ත්‍ර පූජා කළොත්. දැන් උපතින් අපි නිර්වස්ත්‍රයි. නේද? කිසිම කෙනෙක් අපි ඉපදෙනකොට වස්ත්‍රයක් අපේ නැහැ. ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා කිසිදු අවස්ථාවකදී වස්ත්‍ර වලින් හිගයක් නොවෙන්නට වටිනා සලුපිලි ලැබෙන්නට කියන උතුම් කළ ප්‍රාර්ථනාවන් අනුව කෙනෙක්ගේ අභාවයෙන් අපි මතක වස්ත්‍ර පූජා කරනවා. එහෙමනම් අපිට මේ සසරේදී මේ භවයේදී මේ කියන පැහැය වර්ණය ලැබුණේ මහා වටිනා වස්ත්‍ර සලුපිලි පූජා කරපු නිසා. එතකොට ඒකත් ඉතා වැදගත් කාරණය. අර දෙවියන් ප්‍රශ්න කළා වර්ණය ලැබෙන්නේ කුමක් දුන්නොත්ද කියලා. ඊළඟට දෙවියෝ අහා ඇහුවේ හිංගදු සුඛදෝ හෝති. ස්වාමීනි, මිනිස්සෙකුට ඉපදුනොත් මිනිස් ජීවිතයකට සැපය ඕනේ. ඒ කියන්නේ ඒ සැප අපි කිව්වොත් ලෞකික වෙන්න පුළුවන් ලෝකෝත්තර. කායික සැප හා මානසික සුවය කියලා අපි විවිධ විදිහට මේ සැප වර්ග කරනවා. සුඛ දුක්ඛ උපේක්ෂා කියලා කියනවා. අවස්ථා තුනක් ගැන. සුඛ කියලා කියන්නේ සැපය. සැප අපි හැම කෙනෙක්ම හොයන්නේ සැප. වේදිත සැප හා අවේදිත සැප කියලා ඔබ අහලා ඇති මේ සැපය වර්ග කරනවා. කොටස් කරනවා. එයින් අපි සදාකාලික සැප සදාකාලික සුවය තමයි බෞද්ධයාගේ නිස්සාව විමුක්තිය. පරම එවත් නිවන සාක්ෂාත් කිරීම. අවේදිත සුවයක් හැටියට. ඉන් මෙහා තියෙන හැම සැපයක්ම తాවකාලිකයි. එහෙනම් අපි සැප ලබා ගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේදී අපි පූජා කරන්නට ඕනෙලු යානදු යාන වාහන. දැන් හිතන්න පුළුවන් කෙනෙකුට යාන වාහන පූජා කරන්න කොහොමද? ඊතරම් වක්කමක් නැහැ අපිට. මෙතෙන්දි ඔබ තේරුම් ගන්න යමෙකුට ගමන් පහසුව සලසන්නට. සමහරට මංමාවතක් ඉදිරිපත් කරනවා. ඉදි කරන්නට. ඒ සඳහා දායක වෙනවා නම් මාවතක් එලිපෙහෙලි කරලා ඒ වගේම මේ මාවතේ යන මගීන්ට ගමන් පහසුව සඳහා ප්‍රවාහන පහසුකමක් ඇති කරනවා නම් ඒ වගේ මේ සඳහා යම් මූල්‍යමය දායකත්වයක් සපයනවා නම් අපි කියනවා ගමන් ගාස්තු කියලා. ඔන්න ඔය වගේ දේවල් තුලින් අපිට ඒ කියන සුවය සැපය ඒ වගේම නොයෙකුත් දිව්‍ය රත දිව්‍ය විමාන වටිනා යාන වාහන ලබා ගන්න පුළුවන්කම තිබෙනවා ඔය විදිහට සසරේදී යාන වාහන පූජා කිරීම නැත්නම් ගමන් පහසුව සලසාලීම තුලින් ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේ දෙවියා කළා ප්‍රශ්නයක් හින්දදෝ හෝති චක්කුදෝ ස්වාමීනි මිනිස්සෙක් කියලා ඉපදුනොත් නැවතත් අපි ඒ කාරණා ටික පෙළ ගස්ස ගත්තොත් මිනිස්සෙක් වෙලා ඉපදුනොත් අපිට බලය අවශ්‍යයි ඒ වගේම වර්ණ සම්පත්තිය අවශ්‍යයි, සැපය අවශ්‍යයි. ඊළඟට අවසානට කියනවා මොකක් දුන්නොත්ද කුමක් පිදුවොත්ද අපිට ප්‍රඥා චක්ෂුසය ලැබෙන්නේ. එන්නතනේ මේක හරිම වටින්නේ. මොකද අපිට ආයුෂ තිබුණත්, වර්ණය තිබුණත්, සැපය තිබුණත්, බලය තිබුණත් ඔය සියල්ලටම වඩා වටින්නේ මනුෂ්‍ය ජීවිතයකට ප්‍රඥාව තිබෙන්න ඕනේ. ඒ ප්‍රඥාව කියන්නේ දැනුම. යමක් තේරුම් ගන්න පුළුවන් සමත් නුවණ. ඒ කියන්නේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද? කල යුත්තහ නොකල යුත්ත. ඉතින් ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති කරගන්න. දැන් බුදුහාමුදුරුවෝ පරික දේශනා කරනවා මේ මගේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය පඤ්ඤාමන්තස්සායම්. ප්‍රඥාවතුන්ට මිසක න දුක්පඤ්ඤස්ස. අනුවණින්ත නෙවෙයි කියන්නේ. එනම් මේ ගැඹුරු දර්ශනය අවබෝධ කරගන්න සමත් පිරිස ඉන්නවද කියලා බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනා බැලුවා. මොකද ඊට සමත් නුවණ තියෙන තමන්ගේ අර මුල්ම ගුරුවරු ඊට පස්සේ අර පංචන්නන් තාපසානන් කියන හැටි පස්වග තවුසන් නේද? මේ හොයාගෙන ගියයි එයාට ඒ අවබෝධ කරගැනීමේ ශක්තිය තිබුණ නිසා. මේක ධර්මයේ ගැඹුරු දහමක් නිසා. එහෙනම් මේ ධර්මයේ තේරුම් ගන්නටත් අපිට බුද්ධිය කියන එක බොහොම වටිනවා. ඒ බුද්ධිය අපිට ලැබෙන්නේ ඒ ප්‍රඥාව නැමැති චක්සුසය නුවණ නැමැති යස අපේ මේ මසස නෙවෙයි මසස දිවස සරතස සමතස ආදි වශයෙන් ඔය දේශනාවේ සඳහන් වෙනවා ඇස්ගෙන දැන් අපේ මේ පියවි ඇසට පෙනෙන බොහෝ දේවල් අපි සම්මිය දෘෂ්ටිය හැටියට හරි දැකීමක් හැටියට සමාට හිතුවාට ඒක තුල සමාට මුලාව තියෙනවා දැන් ඔබ ඒක මිරිඟුවක් කියලා අපි හඳුනා ගන්නවා. ඈතට මේ දවස්වල දඩි රශ්මිය පයයිමත් එක්ක ඈතට අපි බලනකොට අර සතුන් ජලය හොයාගෙන යන සතුන් මේකට රැවටිලා දුවනවා කියලා. දැන් අන්න ඒ වගේ ඒ තුල අපි දකිනවා මෙතන හිස් බවක් තියෙන්නේ. මිරිඟුවක්. නමුත් අපේ පියවියස අපිව රවට්ටලා තියෙනවා. එහෙනම් අපි මේක තේරුම් ගන්නේ තුන්වන ඇසෙන් නුවණැසින්. මෙන්න මේ වගේ අපිට මේ ධර්මය මනාව තේරුම් ගැනීමේදී වැදගත් වෙනවා ධර්ම චක්ෂුසය ප්‍රඥා චක්ෂුසය නුවණ බුද්ධිය කියන එක. එතකොට ඒක ලැබෙන්න නම් සසරෙදී අපි මූලස්සවා මග්ගං ආචික්කේය කියන හැටියට. ඒ වගේම පටිච්චන්නංවා විවරෙය කියන හැටියට. අන්ධකාරයෙන් තේල පජ්ජෝතන්දාරෙය කියන හැටියට. දැන් අඳුරේ ඉන්න කෙනෙකුට ඒ අඳුරෙන් ආලෝකේ කරා ඉන්නට මඟ කියා දෙන්න ඕනේ. ඒකට ආලෝකය තමයි අපිට අඳුරේ ඉන්න කෙනෙකුට මඟ කියා දෙන්නේ. ඒ විදිහට අපි යම් ආලෝකයක් පූජා කරනවා නම් ඒ කියන්නේ පහන් පිදීම ආලෝක පූජාව. මෙන්න ආලෝක පූජාවේ ආනිසංශය. සමහර විට අපි අද දකිනවා විවිධ ආලෝක පූජා නේද? පහන් පූජාව ගත්තොත් 84000 ධර්මස්කන්ධය සිහි කරගෙන නේද? තවත් නොයෙකුත් අරමුණු ඉටු කර ගැනීම මුල් කරගෙන විවිධ විදුලි ආලෝක බුබුලු වලින් ලක්ෂ ගණන් ආදි වශයෙන් නේද? අද විවිධ ආලෝක පූජාවන් සිද්ධ කරනවා. ඉතින් මේවා බොහොම වටිනා පින්කම් සසරෙදී අපිට කෙනෙකුට අන්ධකාරයේ දුරලන්නට ආලෝකයක් ලබා දෙනවා කියන අදහස මෙතන තියෙන්නේ. ඒ තුලින් අපිට පුළුවන් නුවණ නැමැති ප්‍රඥාව නැමැති ඒ ආලෝකය දැනුම බුද්ධිය ළඟා කරගන්නට. ඉතින් ධර්මය අවබෝධ කරගන්නට සමත් නුවණක් බුද්ධියක් තිබෙන අය අර කියනවා දැන් ධහම අවබෝධ කරගන්න ආකාරය අනුව අර විලක පිපෙන නෙළුම් මල් විලේ ජලයෙන් උඩට එන්නේ නැතුව තිබෙන කුඩා පොහොට්ටු වගේ ඒ වගේම ජලයෙන් උඩට ඇවිල්ලා නොපිපුණු තව පොහොට්ටු ඒ වගේම ජලයෙන් උඩට ඇවිල්ලා පිපෙන ආසන්නයේ තියෙන පොහොට්ටු පිපුණු පුෂ්ප මෙන්න මේ වගේ උපමා දක්වනවා. ඉතින් මේ පිපිලා ජලයෙන් උඩට ඇවිල්ලා මුළු පරිසරය සුවඳවත් කරන ආලෝකවත් කරන ඒ වගේ දැනත්ත තමයි ධර්මය අවබෝධ කරගන්න. උද්ගටි ප්‍රඥා කියලා කියනවා. යමක් කියෝපමණින් අවබෝධ කරගන්න නම් අපිට ඒ බුද්ධිය කියන එක අවබෝධය කියන එක දැනුම කියන එක තියෙන්න ඕනේ. එතකොට එහෙමනම් විශේෂයෙන් ඔබ සියලු දෙනාම මේ කාරණා ගැන හිතන්න ඕන අපිට සංසාරයේ මේ කියන විවිධ ජීවිකා වෘත්තීන් දැන් මෙතන ඉන්න පිරිස මම හිතනවා ඉතාමත් වටිනා වෘත්තියක් සේවයක් කළේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආරෝග්‍ය පරමාලාභ මිනිසෙකුට ලබන්න පුළුවන් උතුම්ම ලාභය තමයි නිරෝගීකම. එතකොට මේ නිරෝගීකම ලබා ගැනීමේදී ඔබ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරමින් තව පිරිසකට නිරෝගීකම ලබා දෙන්න. තමන්ගේ ජීවිතේ කැප කරපු පිරිසක්. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම උපන්නා වූ නාම රූප ධර්ම මේ පංචස්කන්ධය යම් තැනකද හටගත්තේ එතන 89ක් රෝග මේවා අපි කියනෝ මෙහෙම. එනමුත් මේ නිරෝගිකම හැම වෙලාවෙකම අපි තුල තියෙන්නේත් නැහැ මේක ළඟා කරගෙන අපි බොහොම නිරෝගිමත් පිරිසක් හැටියට කටයුතු කරනකොට අපිට ඉතාමත් වටිනවා මේ සෞඛ්‍ය සම්පන්න ජීවිත ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රය තුලින් කෙරෙන සේවාව. ඊළඟට දැන් මේ කියපු කාරණාවලට තවත් අලුත් කාරණා බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා. දේවතාවනි ඔබ ඉදිරිපත් කරපු කරුණු වලට මෙන්න මෙහෙම. යෝච සබ්බදදෝ හෝති. දැන් මොනව දුන්නොත්ද බලය ලැබෙන්නේ මොනව දුන්නොත්ද වර්ණය ලැබෙන්නේ මොනව දුන්නොත්ද සැප ලැබෙන්නේ මොනව දුන්නොත්ද ප්‍රඥාව ලැබෙන්නේ කියලා අහනකොට බුදුහාමුදුරේ දේශනා කරනවා යමෙකුට සියල්ල දුන්න වෙනවා යෝ දදාති උපස්සයන් ඉන්ට නිවහනම් ඉන්ට වාසස්ථානයක් හදලා දෙන එක බලන්නකෝ දැන් අද සමාජ සුබ සාධනීය පැත්තෙන් ගත්තාම තින්ට සෙවණක් වහලක් නැති අනේක විද වූ පිරිස අපි අතර ජීවත් වෙනවා. පවුල්. ඉතින් මේ සසරේදී අර කියන විදිහට දීන නැහැ. ඒ පින් කරලා නැහැ. ඒවට සම්බන්ධ වෙලා නැහැ. සහයෝගය දක්වලා නැහැ. ඉතින් අපි ඉන්නවා මහා විශාල ආරාමවල නේද? මන්දිරවල ඔබ ගත කරන්නේ ඔබේ ජීවිත මොනවද තියන අඩු විතර. එතකොට මේවා ඇයි ලැබුණේ නිකම්ම නෙවෙයි. සසරේදී ඔබ ඒ සඳහා කෙනෙකුට නිවනක් ඉදිකරගන්න උදව් කරලා තියෙනවා නම් තනිව නිවනක් ඉදිකරන්න දායකත්වයේ සපයන්න අපහසු නම් ඔබට පුළුවන් ඒ සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් කරන්න ද්‍රව්‍යමය වශයෙන් උපයක් මේ උපකාරයක් කරන්න. එහෙම නැත්නම් ඉන්ට ඒ ස්ථානේ ගොඩනගා ගන්නට පුංචි ඉඩම් කෑල්ලක් දෙන්නත් පුළුවන්කමක් තියෙනවා. නේද? ඒ වගේම කාගෙන් හරි සහයෝගීට අරන් දෙන්න පුළුවන් නම් ඒක හවුහරණක් කෙනෙකුට මුළු ජීවිතයක් ගොඩනගා ගන්නට අනාගතයක් ගොඩනැගෙන්නේ කුටුම්බය තුල, ගෘහය තුල. එතකොට එහෙනම් සියල්ල දුන්නා වෙනවා කෙනෙකුට නිවසක් ඉදි කරලා දෙනවා. මේව උතුම් පින්කම්. ඊළඟට අවසානයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපි කියනවා මේ අමෘතය. අමෘතය දුන්නා වගේ කියලා කියනවා. එතකොට අමෘතය නොමැරී ඉන්නට අජර කියන தත්වයටපත් වෙන්න, අමර කියන தත්වයටපත් වෙන්න නම් අපි මේ සංසාරේ මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් මේ සසර කෙටි කර ගන්නට හේතු වෙන්නේ මොකක් දුන්නොත්ද? අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. යමෙක් යමෙකුට ධර්මය කියලා දෙනවනම්, නිවැරදි මඟ කියලා දෙනවනම්, සසරින් ගැලවෙන්නට ඉවහල් වෙන මඟ කියා දෙන්නට උත්සාහ කරනවා නම් ධර්ම දේශනා පවත්වනවා නම් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ වගේම ඒ සඳහා ඔබ දායකත්වයේ සපයනවා අන්න ඒ තැනත්තාට ලැබෙනව මොනවද අමෘතය. මොකද දැන් එහෙමනම් මේ සිද්ධ කළේ ධර්මය දේශනා කරවා ගත්තා. තව පිරිසකට ඔබ අහනවා වගේම තව පිරිසකට අහන්න සලස්වනවා. විශේෂයෙන් අපේ මේ රටේ ධර්ම සංනිවේදනයේ විද්‍යුත් මාධ්‍ය ජාලයක් ගත්තොත් බෞද්ධයා දැන් අපිත් අපේ පැවිදි ජීවිතය තුළ පළමුව බණ ටිකක් ධර්මයක් දේශනා කළේ අපේ බෞද්ධ මාධ්‍ය ජාලයේ හිටපු සභාපති මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අපේ දරණාගම කුසල ධම්මා විධාන අපවත් වී වදාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පින් සිද්ධ වෙන්නේ. උන්වහන්සේ මේ රටේ ධර්ම පිපාසිත අපේ සදැහැතියන්ගේ මනදොල සපුරාලන්නට ලක්වැසි බවමනක් නෙවෙයි ලෝවැසි සියලු දෙනාටම මේ උතුම් නිර්මල ධහමේ පණිවිඩය රැගෙන යන්නට මේ මාධ්‍ය ජාලය ආරම්භ කරේ. ඒක ගුවන් විදුලි රූපවාහිනී වශයෙන් අද අපේ සදහැවත් ජනතාවගේ සිත් සතන් සතුටු කරවන තවත් අනෙකුත් මාධ්‍ය ප්‍රතිකුත් තිබුණත් අපි හැමදෙනාම මේ බෞද්ධ මාධ්‍ය ජාලයත් එක්ක ඒකාත්මික වෙනවා හැම අවස්ථාවකම. ඉතින් අද විශේෂයෙන් මේ අවස්ථාවේ මේ උතුම් ධර්ම දේශනාමය පින්කම සිද්ධ කර ගැනීමේදී අපිට දායකත්වයේ සපයන්නේ මහනුවර ඒ මහ රෝහලේ සේවයේ කොට මිය ගිය සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරී හැම දිනාටම. ඒ වගේම ඒ සමාජිකත්වයේ ධර්මින් මිය ගිය අයගේ පෞල් පරිසරයන් වල මිය ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම විශේෂයෙන් අපි අවස්ථාවක් කරගන්නවා මේ බෞද්ධ මාධ්‍ය ජාලේ ආරම්භ කරමින් මේ වගේ උදාාරතර පුණ්‍ය කර්ම સિદ્ધ කරන්නට අපිට මේ මඟ පෙන්වූ අති ගෞරවාස්පද ඒ අපවත් වී වදාළ ධර්ණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මියගිය ඔබ හැම දිනාගේම මීට සහභාගී වන ඒ සියලු ඥාතීන්ටත් අපි මේ ධර්ම දේශනාව අද දවසේ මේ අවස්ථාවේ ශ්‍රවණය කිරීමෙන් විශේෂයෙන් තමන්ගේ සිත කය වචනේ ద్వාරත්‍රේ සංවර කරගෙන උතුම් පංචශීලාදී ගුණ ධර්මවල පිහිටලා ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් ඒ සියලු දෙනාගේම භවගාමී සසර ජීවිත සුවපත් භාවයට පත් කරගනිත්වා කෙලවර විශේෂයෙන් මහනුවර මහරෝහලේ විශ්‍රාමික සෞඛ්‍ය කළමනාකරණ සහකාර මේ නිලධාරීන්ගේ සංගමය තමයි මීට ප්‍රධාන අරමුණ ඒ විදිහට තබාගෙන දායකත්වයේ සපයන්නේ. ඉතින් ඒ සියලු දෙනාගේමත් මියගිය හැම දිනාම සිහිපත් කරගන්න ඒ අයට මේ සංසාර ගමන කෙලවර කොට ලබන උතුම් අමාමහ නිවනින් සැනසීම ළඟා කර ගැනීම සඳහා මේ උතුම් ධර්මදේශනා මේ පින්කම හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සකලවිද ආනිසංස ධර්මයන් මේ ලංකා ලෝක සාසනය ආරක්ෂා කරමින් වැඩ වාසය කරන දතරාෂ්ට විරෝධ විරූපාස වෛසවනාදී සතරවරන් දෙවියන් ප්‍රදාන කරගත්ත අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ උදානතර පින්කමේ දායකත්වයේගෙන කටයුතු කරන මහනුවර මහරෝහලේ විශ්‍රාමික සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරි සංගමේ සමාජිකත්වය උසලන දැනට සුජීවත්ව වාසය කරන ඔබ හැම දිනාගේම මෙලව ආරක්ෂාව සිදු කරිත්වා තිස්තුන් කෝටියක් සියලු දෙවියොන්ගේ ඒ පිහිට ආශිර්වාදය ආරක්ෂාව කරන කොටගෙන ඔබ හැමදිනාගේම මේ ලැබූ මනුෂ්‍ය ජීවිතය තුළට වඩ වඩාත් මේ උදා වූ නව වර්ෂය තුළ හින්දහම් සිද්ධ කරගන්න අවශ්‍ය කායික මානසික නිරෝගීතාවය සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව සැලසේවා පින් අනුමෝදන් වන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමින් අපි හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిగා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిగා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దిగා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං දක්칸තු මං පරන්ති සාදු සාදු සාදු පින්වත්නි ඔබ අප සියලු දෙනා කෙරෙහි මෙත්සිතින් ඒ උතුම් සදාර්ම දේශනාව සිදු කළ කඩුගන්නාව කොටබෝගඩ රජමහා විහාරාධිකාරී මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක පිළිමතලාව ගිරාකම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති පඬිතු පූජපාද හලියද්දී රේවත ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරොග් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒත් සමගින් බෞද්ධ ආගුවන්විදුලේ මහනුවර අස්කිරි ගෙඩිගේ රජ මහවිහාරස්ථානයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙන සතරම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. වෙනත් ඔබ සමට සම්මා සම්බුදු සරණයි.